එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ ප්‍රශ්නයක් අහලා තියෙනවා හාමුදුරනේ දිඨානුස්ස දිඨානුසය පිළිබඳව පහදා දිය හැකි නම් ඊටමත් පින්. ඔව් දිඨානුස කියලා කියන්නේ දැන් අනුසය කියලා කියන්නේ අපේ මනසේ පවතින ක්ලේශ මූලයන්නේ. එතකොට ඒ ක්ලේශ මූලයන් මාර්ගඥාණයෙන් තමයි ප්‍රහාණය වෙන්නේ. එතකන් අපිට ඒවා යටපත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවානේ. අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමන. අනුසය කියලා කියන්නේ ඒවා තියද නැද්දවත් කියලා හොයන්න බැරි මට්ටමට තියෙනවා. හැබැයි ඒවා සාධක ලැබුණු ගමන් සක්‍රිය වෙන්නට පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට කොස් ඇටයක් ගත්තාම ඒකේ පැලවීමේ බීජ ශක්තිය තියෙන තාක්කල් ඒකට ජලය, පස, සූර්යාලෝකය මුහු වෙච්ච ගමන් ඒක පැලවීමේ සම්භාවිතාව තියෙනවා. හැබැයි කොස් ඇටයක් ගත්තාම අපිට ඒකේ කොස් පැලයක් පේන්නේ නැහැ. කොස්පලයක් තියනවා කියලා කියන්නත් බෑ. එතකොට එහෙම කියනවා නම් ඒක <laughs> වැරදි. ඒතර එතන තියෙන්නේ කොස් ඇටයක් විතරයි. හැබැයි කොස් ඇටය තුල කොස් පැලයක් නිර්මාණය වීමේ බීජ ශක්තිය අන්තර්ගත වෙලා තියෙනවා. අවශ්‍ය සාධක ගොනු වුණොත් වහාම ඒක සක්‍රිය වෙනවා. අන්න ඒ වගේ ගතියක් තමයි අනුසය කියලා කියන්නේ. ඒ අනුසය අවස්ථාව තියද නැද්ද කියලා හොයන්නවත් බෑ. හැබැයි ඒ ඒක මතුවෙනකොට ඒක තමයි පරිඋත්ථාන අවස්ථාව. පරිඋත්තාන අවස්ථාවේදී අපිට වැටහෙනවා. එතකොට සති සම්පජාඤ්ඤය තිබුණොත් අපිට රැකෙන්න පුළුවන්. ව්‍යතික්‍රමන කියලා කියන්නේ සති සම්පජාඤ්ඤයනතරව අපි මේ දුර්වල මනෝභාවයට හසු වෙලා ඒකට අනුව අපේ කය වචන සිත හසුරුවලා ඒකත් එක්ක ක්‍රියාත්මක වෙනවා. එතකොට ව්‍යතික්‍රම. ඉතින් ව්‍යතික්‍රමන අවස්ථාව සීලෙන් පාලනය කරන්න පුළුවන්. ඊළඟට පරිඋත්ථාන අවස්ථාව සමාධියෙන් ප්‍රඥාවෙන් සිහියෙන් වීරයෙන් පාලනය කරගන්නට පුළුවන් සද්ධාවෙන් පාලනය කරන්න පුළුවන් ඊළඟට අනුශය අවස්ථාවේ කිසිවකින් පාලනය කරන්න බෑ අනුශය අවස්ථාව තියද නැද්ද කියලාවත් හොයන්න බැරි අවස්ථාවක් ඒකාහෝසි වෙන්නේ මාර්ගඥානෙ. එතකොට දිට්ඨි කියන අනුශය සෝවාන් මාර්ගඥානෙ නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය වෙනවා. එතකොට එතනින් එහාට ඒ දිට්ඨිය කියන தත්ත්වය මතුවීමේ කිසිදු සම්භාවිතාවක් නැහැ. ඒකට අදාළ දිට්ඨිය අනිත් කෙනෙකුට දෘෂ්ටිය අවදි වීමට සාධක ලැබෙන විදිහට සෝවාන් පුද්ගලයාටත් ඒ සාධක ටික ලැබුණට ඔහු තුලින් ඒ දිට්ඨිය මතුවෙන්නේ මතුවෙන්න තියෙන සාධක අහෝසි කරලා. දැන් කොස්සැටේ අර පැලවෙන්න තියෙන පුංචි මොටෙයිය කඩලා දැම්මට පස්සේ කොස්සැටයක් හැටියට පේනවා. අනිත් කොස්සටත් එක්කලා ඒ විදිහටම පේනවා. හැබැයි අර ජලය පස සූර්යාලෝකයෙන් වැටුණයි කියලා මේ කොස්සටේ පැලවෙන්නේ නැහැ. ඇයි ඒක බීජ ශක්තිය අහෝසි කරලා නිසා. අන්න වගේ අනුශය ධර්ම කියලා කියන්නේ ඒ සාධක ලැබුණොත් වැඩෙන්නට පුළුවන් ක්ලේශයන්ගේ මූලික අවස්ථා. ඒ අවස්ථාව මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනවා. ඉතින් දිට්ඨි අනුශය සෝවන් මාර්ගඥාණයෙන් තමයි ප්‍රහාණය වෙන්නේ. ප්‍රශ්න ඉච්චරයි හම්බුනේ අහලා තියෙන්නේ. අවසරයි බොහොම පිං.